සමාධි භාවනාව දියුණු කර ගැනීමෙන් ධිට්ඨ ධම්ම සුඛ විහාරයේ පිණිස පවත්නා බව එක කාරණයක්. දෙවෙනි කාරණේ ඥාන දර්ශනය ලබා ගැනීම තුන්වෙනි කාරණේ සති සම්පජන්ණය දිනු කර ගැනීම. හතරවෙනි කාරණේ අද ප්‍රකාශ කරන්නේ ආසවානං කයයි. යන්නේ ප්‍රකාශ වෙන්නේ. කතමාද භික්ඛවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවානං කයාය සංවත්තති මහණෙනි දිනු කරගත්තු භාවිත වූ බෞල වශයෙන් දිනු කරගත්ත සමාධි භාවනාව ආශ්‍රයයන් නැති කිරීමට හේතු වන පිළිවෙල කෙසේද? ඉද දෙක්කවේ භික්ඛු පංච සූපාදානස්කන්ධේසු උතරබ්බයානුපස්සී විහෙරති මේ ශාසනයේ භික්ෂුව උපාදානස්කන්ධ පැතෙහි උදය වයදක බලමින් නැවත නැවත බලමින් වාසය කෙරේ. කෙසේද? ඉති රූපං රූපය මෙතෙකි රූපය මෙතේය ඉති රූපස්ස සමුදයෝ රූපයාගේ ඉපදීම උපදින පිළිවෙල ඉපදීමේ ඇති නිදීය ඉති රූපස්ස අත්ථංගම රූපයාගේ නැතිවීම විපරිණාමය මෙසේය ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්ංගම වේදනාව මේ විදියයි මෙතනයි වේදනාවේ පටන් ගන්න හටගන්න මේ විදියයි වේදනාවේ නැතිවීම මේ විදියයි ඉති සංඥා ඉති සංඥාය සමුදය ඉති සංඥාය අත්සංගම සංඥාව මෙසේය මෙතනය සංඥාවේ අත ගැනීම මෙසේය සංඥාවේ නැතිවීම මෙසේය ඉති සංඛාරා ඉති සංඛාරාණං සමුදයෝ ඉති සංඛාරාණං අත්සංගම සංඛාරයෝ මෙතේය මෙතමනය සංඛාරයන්ගේ හට ගැනීමේ පිළිවෙල මෙතේ සංඛාරයන්ගේ නැතිවීමේ පිළිවෙල මෙතේ ඉති විඥානං ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අත්සංගමෝ විඥානය මෙතේය මෙතමනය විඥානේ හටගන්නා සැටි මෙසේ විඥානේ නැතිවෙන සැටි මෙසේ මේ විදිහට අයං උච්චති භික්ඛවේ සමාධි භාවනා භාවිතා බෞද්ධී කතා ආසෝ අලංඛාය සංවත්තේ මානෙ මේ විදියට භාවිත වූ බෞලව දිනු කළා වූ සමාධි භාවනාව ආශ්‍රව යන නැති වෙන පැති මෙසේ කියන මේ සූත්‍ර කොටසේ අදහස සාමාන්‍ය අදහස ප්‍රතිපද වෙලා. මේ සූත්‍රයේ අන්තිම කොටසයි. අන්තිම කොටස වාගේම ඊටාම උත්තරීම දේශනාවක් මෙතන පැවැත්වෙනවා. ඊටාමත් දීර්ඝ සූත්‍ර වලත් අරිහත්යෙන් කුළු ගන්නා දේශනා කරන්නා වූ දේශනාවලත් අන්තිමේට ප්‍රකාශ වෙන්නේ මේ ටික. ඒ නිසා අද ප්‍රකාශ කරන්න තිබෙනා වූ මේ ධර්ම කරුණු ටික එකක් ගැඹුරු කොටසක්. යෝගාවචරයන් නිසා භාවනාව පුරුදු කරපු ඇත්තන් නිසා ඒවා ගැඹුරුකම අඩු වෙනවා ඇති. පරමයෙන් පටන් ගන්නකොටම උන්වහන්සේ දේශනා කළේ පංච සූපාදානස්කන්ධේසු උදයබ්බයානුපස්සී විහෙරති මේ සාධනෙහි භික්ෂු මේ උපාදානස්කන්ධ පදෙහි උදය ප්‍රයාණපත් විදිහට උදය වය දෙක බලමින් වාසය කෙරේ. යන්නෙන් ආරම්භ කරන්නේ. මේ ස්ථානයට එනකොට බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවෙන්ම මේ යෝගාවචරය මේ ස්ථානයට එනකම් මුලින් ප්‍රකාශ කරපු කොටස් පුරුදු කළා තිබුණා නම් මේ ස්ථානයට පැමිණෙනකොට යෝගාවචරය භාවනාවෙන් බොහොම දියුණු සමාධි භාවනාව කීප ආකාරයකින් දියුණු කරගෙන තිබෙනවා. අභිඥා වලටත් හරවගෙන තිබෙනවා. හරවන තරමට සත්‍යයෙන් සත්‍ය ඇති කරගෙන තිබෙනවා. ඊටම අවශ්‍ය සති සම්පජඤ්ඤේ දියුණු කරගෙන තිබෙනවා. විදර්ශනාවට යෝග්‍ය අන්දමට සති සම්පජඤ්ඤේ හොඳට දියුණු කරගෙන තිබෙනවා. මේ විදිහේ අවස්ථා තුනකින් දිනු වෙලා ආපු මේ යෝගාවචරය සම්බන්ධවයි ඉද භික්කවේ භික්ඛු කියලා බුදුරජාණන් වහන්සේ ආරම්භ කරන්නේ. මේ සාධනේ මේ විදිහට දියුණු වෙච්ච යෝගාවචරය භික්ෂුව කියන්නේ යෝගාවචරය. පංච රූපාදාන ඛණ්ඩේ උදයබ්බයානුපස්සී කියන්නේ පාදානස්කන්ධ. පස පිළිබඳව උදේ වය දෙක බලමින් වාසය කෙරේ. උදේ වය දෙක බලන්නා වූ ආකාරය ප්‍රකාශ කරන්නේ කෙසේද? ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ යන අන්දමට උපාදානස්කන්ධ පහම ඉදිරිපත් කරනවා මහන්සේ. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ හිතේ රූපස්ස අත්ංගම වචන තුනක් තියෙනවා. කොටස් තුනක් තියෙනවා. මේ කොටස් තුනේ හිතේ රූපං යන එක කොටසක්. ඉති රූපස්ස සමුදය යන දෙවෙනි කොටස. ඉති රූපස්ස අත්ංගම යන තුන්වෙනි කොටස. මේ කොටස් තුනකින් යුක්තයි මේ රූපේ පිළිබඳව උදයබ්බයානුපස්සී විහෙරති කියන අන්නමට උදේ වය දෙක බැලීමේ ආරම්භය පටන් ගැනීම අවසානයේ කොටස් තුනකට අඩංගු වෙනවා. ඉති රූපං රූපං රූපය ඉති මෙපමණය මෙතේය. ඔය අදහස් දෙකම තියෙනවා කියන්නේ. උපස්කන්ධයට අඩංගු වන්නා රූප කොටස් සියල්ලම හිතට අරගෙනයි ඉති රූප සලකන්නේ. ඉති රූපං දෙවෙනි කාරණේ ඒකෙම තියෙන රූපය මෙතේය කියන අදහසකුත් තියෙනවා රූපං රූපේ ඉති මේ ආකාරය කියන තේරුමකුත් තියෙනවා එතකොට ඒකෙන් ප්‍රකාශ වෙන්නේ රූපේ පිළිබඳව යෝගාවචරයට මුලින් අවබෝධ වෙන හැටි පච්චත්ත ලක්ෂණය කියන ලක්ෂණයක් කියනවා මේ ධර්මයන් පිළිබඳව. පච්චත්ත ලක්ෂණේ සාමාන්‍ය ලක්ෂණය කියන ලක්ෂණ දෙකක් තියෙනවා. යෝගා වචරය භාවනාව යෙදෙන අවස්ථාවේදී පච්චත්ත ලක්ෂණයට ඉදිත් වෙලා හිතේ පච්චත්ත ලක්ෂණය කියන්නේ ඒ ඒ ධර්ම පිළිබඳව පුද්ගලික ලක්ෂණ. පොදු ලක්ෂණේ නෙමෙයි. ඒ ධර්මයට පමණක් නියමිත ලක්ෂණය. සාමාන්‍ය ලක්ෂණය කියන්නේ සියලු ධර්මයන්ට සංඛාර වශයෙන් තියෙන සියලු ධර්මයන්ට පොදු වශයෙන් තියෙන. ලක්ෂණ රස පච්චපත්තාන පදත්තාන වශයෙන් ඒ ඒ කොටස් වැටෙනවා නම් ඒක පච්චත්ත ලක්ෂණය. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වැටහෙනවා නම් ඒක සාමාන්‍ය ලක්ෂණ. භාවනාවට පටන් ගත්ත යෝගාවචරයාට අර සාමාන්‍ය ලක්ෂණේ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ඉස්සෙල්ලා අදගන්න උවමනක් නැහැ වැටෙන්න උවමනක් නැහැ වැටුණත් ඒව අයින් කරන්න ඕන. වරින් ගන්න ඕන සාමාන්‍ය ලක්ෂණේ නෙමෙයි පච්චත්ත ලක්ෂණේ කියන එකට හිත යොදන්න ඕන. ඉති රූපං යන මේ වචනේ ඔය විදිහට දෙවෙනි අවස්ථාවේදී රූපේ මේ ආකාරයයි කියනකොට අන්න රූපය පිළිබඳ කොටස් වශයෙන් පළමුවෙන් වැටුණා ඊළඟට රූපය පිළිබඳව පස්සේ පස්සේ පස්සේ පදාර්ථානේ කියන මෙන්න මේ ගති අනුව රූපේ වැටෙන්න පටන් ගැනීමයි. විදර්ශනා කරගෙන යනව අවස්ථාවේදී අපි මුලින් සාකච්ඡා කළා තියෙනවා සීල විසුද්ධිය ආදී පිළිබඳව භාවනාවට අවශ්‍ය කියන එක. සීල විසුද්ධියේ පිටාගෙන චිත්ත විසුද්ධිය දියුණු කර ගැනීම වශයෙන් සමාධිය ඇති කර ගන්නවා. සමාධිය ඇති කරගෙන ඉන්නා වූ අවස්ථාවේදී ඊළඟට ditthi visuddhiයට කටයුතු කරන්න ඕනේ. ඒ ditthi visuddhiයේදී මෙන්න මේ අන්දමට හිත යොදන්න ඕන යම් කිසි සංස්කාර කොටසකට. නාම රූප වශයෙන් කොටස් දෙකක් තියෙනවා යෝගාවචරයේ කුත විදර්ශනාවට බහින්නව අවස්ථාවේදී හිත යොදා ගැනීමට. රූප කොටසයි නාම කොටසයි කියලා කොටස් දෙකක් තියෙනවා. රූප කොටස කියන්නේ කෙස්ලොම් ආදී දේවල් ආනාපාන අද ප්‍රසිද්ධ භාවනාවක් වශයෙන් කියන මේ පින්බීම හැකිලිම් දෙක ඔය විදිහට ධාතු වශයෙන් ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් හෝ ලැබෙන මේ රූප කොටසට පළමුවෙන් හිත යෙදීමයි මුලින් කෙරේ. නාම කොටසටත් හිත යොදන පිළිවෙලක් තියෙනවා පළමුවෙන්. නාම කොටස කියන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ කොටස් හතරයි. යම් කිසි කෙනෙක් මුලින් ධ්‍යාන සමාපatti දියුණු කරගෙන තියෙනවා. ධ්‍යාන සමාපatti දියුණු කරගෙන ඉන්න කෙනෙකුට ලෙහෙදීම් පුරවැණි අර වේදනා සංඥා සංඛාර කියන විඥාන කියන මේ කොටස් වලට හිතේවදා විදර්ශනා පටන් ගන්නට පුළුවන්. විදර්ශනා කරන්න අවස්ථාවේදී නාම කොටසෙන් විදර්ශනාව ආරම්භ කිරීමේ කියලා එබඳු අවස්ථාවකදී ප්‍රකාශ වෙනවා. සාමාන්‍ය ක්‍රමයේ ඇටියට රූප කොටසකටයි කාමයෙන් හිත යොදන්නේ. පළමුවෙන් රූප කොටසකට හිත යෙදීමට කියනවා විපස්සනා අභිනිවේද අභිනිවේදේ කියන වචන. විදර්ශනාවට දැස ගැනීම පටන් ගැනීම. මේ පටන් ගැනීමේදී දැන් මෙතන ඉති රූපං කියලා රූප කොටසකට හිත යොදන්නේ. හිත හොඳට තැම්පත් වෙලා තැම්පත් හිතට යම් කිසි රූප කොටසක් අරමුණු කරගන්නවා. විදර්ශනාවේ කර්මස්ථානයේ වශයෙන් යම් කිසි කොටසක් අරමුණු කරගන්නවා. ඒ කියන්නේ හිතමු ආනාපාන කියන. ආනාපාන කියනකොට ආනාපාන කියන්නේ වායෝ ධාතුවයි. ඒ වායෝ ධාතුව අරමුණු කරගෙන. රත්ින් වීම හැකිලීමට හේතු යොදනවා නම් ඒ බඳු අවස්ථාවේ මේ වායෝ පොත්තප රූපයට හිතේ දෙවීමයි. එහෙම නැත්නම් කේස් ලොම් නියදත් ආදී ඇට ආදී යම් කිසි දෙයක් අරමුණු කරලා ඒකේ ඒ සම්බන්ධව හිත යොදා ගැනීම. ඒ විදිහේ හිත යොදා ගත්තාම මේ කර්මස්ථානයේ හිත සම්පූර්ණයෙන් පැතිරලා හිටිනවා. ඒ පැතිරලා හිටිනව අවස්ථාවේදී සමාධිමත් හිතට සාමාන්‍ය හිතට නෙවෙයි හොඳට තැම්පත් පළහිතම්ම දියුණු කරගත්ත සමාධිමත් විදට මේ රූප කොටස වැටෙනවා මේ එකම රූප කොටස ඇතුළත ආනාපානය ගත්තා නම් යම් කිසි ඒ විදිහේ තවත් රූපයක් ගත්තා නම් ඒ රූප කොටස පිළිබඳව හත්ද ලක්ෂණේ වැටෙනවා එතකොට හත්ද ලක්ෂණ පතරී දහස තද ගතියට පරදක ගතියට වැටෙනවා පටවිලා එතකොට ඒකේ ලක්ෂණය පරකස ගතිය පටවි ධාතුව වැටගෙනවන පටවි ධාතුවේ ලක්ෂණය වැටගෙනවා පටවි ධාතුවේ රසයත් වැටගෙනවා පටිච්චාන පටිච්චාන පිහිට වෙන ගතියයි මේකේ ඉඩක්ෂන්. එතකොට පිළිගන්නා ගතිය අනිත් දේවල් පිළිගන්නා ගතිය මේකේ ඵලය. අනිත් ධාතු තුන මේකට සම්බන්ධ භව කල්පනා කිරීම පදස්ථානයේ වැටහි. මේ විදිහට එකම පටවි ධාතුව පිළිබඳව ලක්ෂණ රස පච්චුපත්ථාන පදත්ථාන කියන මේවා ඔය විදිහට වැටෙන්න පටන් ගන්නවා. ඒ පටන්ගත් ඒ රූප කොටස පිළිබඳව ඔය විදිහට රූපේ මේ ආකාරයේ කියලා වැටෙන ආකාරයයි ඔය විදිහට. පඨවි ධාතු, ආපෝ ධාතු ආදියත් ඒ විදිහට. රූපේ මෙපමණයි කියලා තේරුම් ගැනීම වෙනි දෙයක්. ප්‍රකාශ කෙරේ. රූප දැන් එක රූපයකට එක රූප කොටසකට හිත යෙදුවා. කියන්නේ දැන් ආනාපාන කොටසට හිත යෙදුවා. යොදාගෙන ඉන්නකොට හොඳට එහි හිත තැන්පත් වෙලා තියෙනවා. හොඳට හිත තැන්පත් වෙලා තිබෙන අවස්ථාවේදී ඒ හිත යොදාපු කොටස සම්බන්ධ අනිත් මුළු ශරීරයේම සම්බන්ධ සියලු කොටස් අර සමාධිමත් හිතට වැටෙන්න පටන් ගන්නවා. එතෙන්දී වැටහෙනකොට මේ මේ රූපයයි මේ රූපය මේකයි මේ රූපය මේකයි කියලා මේ අත්තා සම්මර්ථනය කරන්න පටන් ගන්නවා. එතකොට පඨවි ධාතු මෙත්තද ගතියෙන් වැටෙනවා ආපෝ ධාතු ප්‍රත්‍යකිරෙනවා වැగిරෙන ගතියෙන් වැටෙනවා වැටෙනව අවස්ථාවේදී මේක ආපෝ ධාතුවේ කියලා සාකච්ඡා එතකොට සෙල වෙන ගතියට වැටෙනකොට මේක වායෝ ධාතුව කියලා සලකනවා. එතකොට උණුසුම් ගතිය දැනෙනකොට මේක තේජෝ ධාතුව කියලා වැටෙන ওই විදිහට මහා භූත හතරම යථාට වැටෙනවා. මහා භූත හතර වැටෙනකොට ඊළඟට ප්‍රසාද රූපත් වැටෙනවා. ප්‍රසාද රූප කණෙන් ශබ්ද ඇහෙනකොට ඇහෙන් රූප දකින අවස්ථාවේදී එතකොට දිවට රස දැනෙන්නා වූ අවස්ථාවේදී නාහයට ගඳ සුවඳ දැනෙන්නා වූ අවස්ථාවේදී කායයට ස්පර්ශ දැනෙන්නා වූ අවස්ථාවේදී ඒ ප්‍රසාද ගතිය පැහැදිලි ගතිය වැටෙනවා මේ පිළිගන්නවා මේ එන අරමුණු පිළිගන්නා ගතියයි මෙතන තියෙන්නේ මෙතන මේ දොරටුවක් වාගේ කියලා ඒ විදිහට සලකමින් ඒවා තේරුම් ගන්න එතකොට උතන අටක්ම තේරුම් ගත්තා. පඨවි ආපෝ තේජෝ වායෝ චක්කු සෝත ඝාන ජීවහා කායතන පහයි නමය. ඊළඟට ඊළඟට කල්පනා කරන ඊළඟට හිත යොදනකොට මේ ඇහැට හමු වෙන රූප එතකොට කනට දැනෙන ශබ්ද දිවට දැනෙන රස රූප, නාහයට දැනෙන ගන්ධ රූප, කයට දැනෙන පොට්ටබ්බ රූප, ඕවත් වැටෙන්න පටන් ගන්නවා. එතකොට එතන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ඔය ටික වැටෙනවා. ඊළඟට මෙයාට මෙයාට වැටෙනවා තවත් එහාට සැලකනකොට මේවා ඔක්කොම පණ ගන්නගෙන තියෙන ජීවිතේන්ද්‍රය කියලා ස්වභාවයක් තියෙන බව වැටෙනවා. මේ එකක් එකක් නිතරම වෙනස් වෙන ගතිය තිබුණත් මේක අල්ලගෙන ඉන්නේ රැකගෙන ඉන්නේ මේකෙන් කියලා ජීවිතේන්ද්‍රය තමයි ජීවිත රූපය ගැන කල්පනා. එතකොට භාව රූපය ගැන කල්පනා කරලා සැලකෙන. වස්තු රූපය, හදේ වස්තු රූපය ගැන සැලකෙන. මෙන්න මේ විදිහට සම්මර්ෂණය කරන්නට පුළුවන් රූප කොටස් 17ක් පමණ වැඩිෙන්න පටන් එකක් එකක් පාසාම ඉති රූපං ඉති රූපං කියලා රූපය කියන්නේ මෙන්න මේ විදිහටයි මේකයි මේකයි කියලා සලකනවා. එහෙම සලකන අවස්ථාවේ ඊළඟට අර ඒවා වැටහෙන්නේ නැති එක්තරා ක්‍රමයකටයි. සමාධිමත් හිතට ඒවා වැටහෙන්නේ වේටම වගේ වැටෙනවර ලක්ෂණ අනු ඒක ඇතිවීමට උපකාරක ධර්මයක් අනුව වැටේ ඒ ඒ රූප කොටස් වල ප්‍රතිඵලය වශයෙන් වැටේ ඒකේ කරන ක්‍රියාව වශයෙන් වැටේ මෙන්න මේ විදිහට මේ රූපයේ පිළිබඳව වැටෙන ආකාරය එතකොට දැනෙන පිළිවෙල මෙන්න මේ විදිහට. ඉතින් රූපං කියලා කිව්වේ ඔන්න ඔය ටිකයි. රූපය මේ මෙපමණයි. එතකොට මේ ආකාරයි කියලා ওই විදිහට තේරුම් ගන්නවා. ඉතින් රූපං. එතකොට ඒ විදියටම ඉති වේදනා ඉති සංඥා ඉති සංඛාරා ඉති විඥාන අනිත් කොටස් හතරක් ওই විදියට උපාදානස්කන්ධ පහ පිළිබඳවයි මේ යෝගාවචරයාගේ විදර්ශනාව ආරම්භ කිරීමට ඉදිලා තියෙන්නේ ඒ අවස්ථාවේදී පළමුවෙන් රූපයේ සම්බන්ධ ওই විදිහට වැටහීම ඇති වෙනවා. රූපය සම්පූර්ණයෙන්ම වැටහුනේ නැත්නම් නාමයට බහින්නේ නැහැ. නාමය සම්මර්ෂණය කරන්න බහින්නේ නැහැ. හතරෙන් පතර නාම කොටස් පිටට එන්න පුළුවන්. නමුත් සම්පූර්ණයෙන් රූපේ වැටෙන කම්ම මේකේම රූපේම හිත යොදවන්න ඕන. නැවතනවට හිත යොදවන්න ඕන. මොළ හිතන් අගට ආයි නැවත නැවතත් මොළ හිතන් අගට මොළට ওই විදිහට සම්පූර්ණයෙන් වැටෙන කම්ම රූප කොටසේ හිත යොදවන්න ඕන. සාමාන්‍යයෙන් පහක් පමණ වෙනවා මේ සම්වර්ධනය කළ යුතු කොටස්. ප්‍රධාන වශයෙන් මහා භූත භූත රූප ටික හොඳට වැටුණොත් ගාදුරට ඊළඟ ඒවා වේද වැටෙන්න පටන් ගන්නවා. මුලින්ම කෙරෙන්න ඕන මහා භූතයන් පිළිබඳව කියන්නේ පතරේ ආපෝ තේජෝ වායෝ කියන මේ භූත රූපයන් පිළිබඳව සම්වර්ධනයේ පුරුදු කිරීමයි. හිතයකට යොදා යොදීමයි කල යුත්තේ. අනිත් අනිත් ඒවාට හිත ඉයෙන්න පුළුවන් හිතට එන්න පුළුවන් ඒ එන අවස්ථාවේදී ඒවා මෙනෙහි කරලා මේකෙම හිත යොදවන්න ඕන. මේකෙම හිත හසුරුවලා හසුරුවලා හොඳට ප්‍රගුණ වුණායින් පස්සේ මහා භූත ළඟින් උපාදා රූප වලට ප්‍රසාද රූප, විෂය රූප, භාව ජීවිත පදය කියන මෙන්න මේවාට හිතවන. මේවාටත් හිතවන. ඒවත් ඒ විදිහට හිතවනකොට හිත සමාධිමත් හොඳට. මෙතන ලොකු ලාභයක් තියෙන්නේ සමාධිමත් හිතක් තියෙන කල්ලාතිය. ඒ සමාධිමත් විදිහට හොඳට වැටගෙනවා මේ හිත යොදන්න යොදන්න හොඳට ප්‍රකටව දැනෙන. මෙන්න මේ ටික හොඳට වැටුණෙන් පස්සේ ඉති වේදනා යනට බය. වේදනාව කල්ලාදුව තේරුම් අරගත්ත කෙනෙකුට වේදනාව කියන්නේ මේකයි කියන එක හොඳට තේරුම් ගත්ත කෙනෙකුට විදර්ශනාවට දැස්සම ලේසියෙන් පුළුවන් වේදනාව මෙනෙහි කරන්න. එතකොට වේදනාව වශයෙන් සුඛ වේදනා දුක්ඛ වේදනා උපේක්ඛා වේදනා කියන කොටස් තුනනේ චක්ක සංපස්සජා වේදනා සෝත සංපස්සජා වේදනා ධාර සංපස්ස ජීවා සංපස්සජා වේදනා කාය සංපස්සජා වේදනා මන සංපස්සජා වේදනා ඒ විදිහේ වේදනාව රාජ්‍යයකට තියෙනවා. ඒක සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා. එතකොට ප්‍රෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා කියලා තවත් තියෙනවා ටිකක්. ඒවා වැටෙන වැටෙන ආකාරයට මෙනෙහි කරන්න පුරුදු වෙනවා. බලමුයෙන් චක්ක සංපස්සක වේදනා. අනත රූපයක් හමු වුණා. ඒ හමු වෙනව අවස්ථාවේදී ප්‍රසාද රූපයේ ඒ බාහිර රූපයක් රූපයක නිමිත්ත වැඩෙනකොට එවට චක්කු විඥානය පහළ වෙනවා. එතකොට චක්කු විඥානය ප්‍රසාදයක් බාහිර රූපයක් කියන මේ තුන එකතු වීමේදී පස්සය. පස්සය නිසා ඊළඟට ඇති වෙන්නේ වේදනාව. රූපාරම්මණයේදී රූපය දිහා බලනකොට රූප චක්ක සංපත වේදනා. එතකොට ඒක හැදන්න එක සුඛ සහගත වෙන්න පුළුවන්, දුක්ඛ සහගත වෙන්න පුළුවන්, උපේක්ඛා සහගත වෙන්න පුළුවන්, සෝමනස්ස වෙන්න පුළුවන්, දෝමනස්ස වෙන්න පුළුවන්. එතකොට සාමික, නිර්ාමික වශයෙන් ඔය සතිපට්ඨාන සූත්‍රයේ උගන්වලා තියෙන්නේ ඒකත් සලකුවට කමක් නැහැ වරදක්. ඒ විදිහට සලකමින් වේදනාව මෙනෙහි කරන්න ඕනේ. ඒ දැනෙන දැනෙන හැම අවස්ථාවම අරගෙන මෙනෙහි කරන්න ඇහැ යදවීමේදී කන යදවීමේදී නාය යදවීමේදී දිව යදවීමේදී කය යදවීමේදී හිත යදවීමේදී කියන මේ යදවීම හයේදීම වේදනා කාර්යයක් පිළිවෙල හැටි සලකන්න ඕන තේරුම් ගන්න ඕන ඒ විදිහේ සලකා බලනකොට මේ සත්වේ සිහියෙන් යුක්තව නුවණින් යුක්තව කල්පනා කළ ජීවත් වෙන්නේ කොහේද වේදනා සාගරයකයි වේදනා සාගරයකයි ජීවත් වෙන්නේ ඒ වේදනාව හොඳට වැටහෙනවා නම් එහාට මොකක් වේගයෙන් විදර්ශනාව ගෙනියන්න පුළුවන් ඉති වේදනා කියන එක ඔන්නෝමයි තේරුම් ගන්න ඉති සංඥා සංඥාව කියන්නේ හැදිදී ඒ සංඥාව රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. රූපේ කියලා හැඳිනීම, ශබ්දේ කියලා, එතකොට ගන්ධේ කියලා, රසේ කියලා, පොට්ටබ්බේ කියලා, ධම්මේ කියලා. ඔය විදිහට ඒවා හැදිර ගැනීම. හැදිර ගැනීම සංඥාවක්. එතකොට ඒ සංඥාව මේ ආකාරයි දැනෙන ගැනීමේ ආකාරයි සංඥාව. හැඳිනීම් විදිහට පිටත පුරුදු කරනවා. නැවත දෙයක් ගත්තා ගන්නව අවස්ථාවේදී ඒකම නැවත කලකනකට මේ මොළ හැඳිනීම දෙවෙනි අවස්ථාවේදී උපකාර වෙනවා. යම් කිසි දෙයක් කීප වාරක් හැඳිනීම ඇති කරගත්තා නම් ඒක ඉක්මනට ඉක්මනට මතක නැති වෙන. ඉක්මනට ඉවර වෙන්නේ නැහැ. මොන අන්දමකින් හරි මේ සංඥාව හොදාටක් තියෙනවා නරකටක් තියෙනවා. මිත්‍යා සංඥාව කියන්නේ තියෙනවා. යම් විදිහට මේ මිත්‍යා සංඥාව දිනු කරගත්තොත් නැවත නැවත ඇති කරගෙන වැරදි හැඟීම් ඇති කරගත්තොත් ඒ හැඟීම දෘෂ්ටියකට හේතු වෙනවා. අන්තිමේ දෘෂ්ටියකට හේතු වෙනන් පස්සේ කඩන්න බෑ බුදු කෙනෙක් ළඟට ගියාද ඒ ඇත්තා කියන එකමයි අර බුදුරජාණන් වහන්සේ කියන එක නෙමෙයි තමන් කියන එකමයි නිතරම ඔප්පු කරන්න යන්නේ බුදුරජාණන් වහන්සේ කිරීමන ඒ තරම් තදයට හිටිනවා මේ සංඥාව කියන එක එනිසා මේ සංඥාවේ හැටිවම තුරු විදියයි කියලා තේරුම් අරගන්න ඕන ඒ වගේම සංඥාවේ ප්‍රභේදත් අර විදියට තේරුම් අරගන්න ඕන ඉති සංඥා කියලා කිව්වේ ඉති සංඛාර සංඛාරා කිව්වහම මේ සංස්කාර ස්කන්ධයට අඩංගු වෙනවා චෛත්‍යක 52ක් උගන්වනවා දැන් මෙතන දෙකක් තියෙනවානේ සංඥා වේදනා දෙක ඇරුණාම 50යි ඒ සියල්ලම මෙනෙහි කරන්න විදර්ශනා කරන යෝගාවචරයේ කියන්නේ නැහැ ප්‍රධාන වශයෙන් සත්‍ය පංචමක ධර්ම කියලා උගන්වනවා සත්‍ය පංචමක ධර්ම පස්සේ ප්‍රධාන කොට පස්සේ කොට ඇති ධර්ම ධර්මයේ සාමාන්‍ය විශේෂයෙන් තේරුම් ගන්න. පස්සේ තේරුම් ගන්න. පස්සේ ස්පර්ශ කරන ගැටි. එතකොට පස්ස වේදනාව තේරුම් ගන්න මුලින් ජීවිත වේදනාවත් සංස්කාර බලකට පාඩම් වෙන එක. පස්ස වේදනා චේතන චේතනාව තේරුම් ගන්නවා චේතනා කියන්නේ සකස් කිරීම ආයුහනේ කරණේ කර්ම රැස් කිරීම කියන මේ තේරුම් වලටයි කියන්නේ මේ චේතනා කියන එක. එතකොට ඒකත් තේරුම්. ඊළඟට චිත්තය. ඊළඟට චිත්තය විඥානස්කන්ධයට අඩංගු වෙනවනේ ලෙයින් ඔන්න ඒ දෙක ප්‍රධාන වශයෙන් පස්සේ තමයි ගණන් ගන්නේ. වේදනාවක් ගණන් ගන්න. එතකොට වේදනාව සලකනවා පස්සේ සලකනවා. භාවනා කරන යෝගාවචරයන්ට භාවනා කරන අවස්ථාවේදී කැපීම සලකන්නේ කියනවා. ඉන්දීප හැපීම දෙක සලකන්නේ කියන්නේ හැපීම සලකන්නේ කියන්නේ පස්සේ තේරුම් කර ගැනීමට උදව් වෙනවා තමයි. සංස්කාරස්කන්ධයක කොටසක්. ඔය හැර තවත් කලකන්නට පුළුවන් නෝන දිනනවා නම් මානසිකාරේ නාම ජීවිතේන්ද්‍රය විතර්කය විචාරය එතකොට ඡන්දය පීතිය සද්ධාව ප්‍රයාදී දේවල් තමන් දන්න දන්න පමණින් සරකුවාට වරදක් නැහැ මේකේ අසම්පූර්ණ වීමක් ඇත්තේ නැහැ. තමන් හොඳට ඒ පරමාර්ථ ධර්මයන් ගන්නවා නම් ඒ ඇත්තට ඉබේටම වැටහිගෙන වැටහිගෙන යනවා. සාත්ව වේදනා, සංඥා වේදනා, ඒකාග්‍රත ජීවිතයන් මානසික විචක්ක විචාර ආදී මොකෝ විරියම් පීති ඡන්දෝ. ඒ කොටස් තේරුම් අරගෙන දිගෙන එක්කෙනා ඒ අවස්ථාවේදී තමන්ගේ හිත ඒවට යෙදිලා ඒවා තේරුම් ගන්න මහන්සි ගන්න. මෙන්න මේ විදිහට සංස්කාර කොටස පිළිබඳව සංස්කාර කොටස මේ විදියයි සංස්කාරයන්ගේ ස්වභාවය මේකයි. සංස්කාරය කියන්නේ සංස්කාරස් කාන්ත. ඒකේ ස්වභාවය මෙන්න මේකයි. ආයෝපනේ, රැස් කිරීම, දිගට පවත්වා ගැනීම මේකේ ස්වභාවයයි. එතකොට මේ විදිහට සංස්කාරස්කන්ධයේ ස්වභාවය තේරුම් ඉතින් ඒ ළඟට ඉති විඥාන ඉති විඥාන විඥානේ මෙතෙක් එතකොට විඥානේ මේ ආකාර විඥානයේ කිව්වේ කුමක්ද අරමුණ දැන ගැනීමයි අරමුණක් හමු වෙන්නා වූ අවස්ථාවේදී ඒ අරමුණට අරමුණ දැන ගැනීමයි විඥානයේ ස්වභාවය. විඥානය කියුවාම චිත්ත කියන වචනේ තියෙනවා විඥාන කියන වචනේ තියෙනවා. සාමාන්‍ය ධර්ම දේශනාවේදී විඥානය කියන්නේ චිත්තය කියන්නේ එක තමයි. මනෝ චිත්තං විඥානං චේතෝ ඔය නම් වලින් සඳහන් වෙන්නේ එකම චිත. හැටක් විතර මේවයි වෙනස්කම් වෙන වෙන තැන් වලදී ලැබෙනවා. චක්කු විඥාන මනෝ මනෝ විඥාන සාමාන්‍ය මනස මනෝ විඥානෙ ප්‍රවිදියේ දෙයකට තියෙන සමහර දැන්වල මේ විඥාන ස්කන්ධය කියුවාම සාමාන්‍ය හිතටයි මේ විඥානය කියන්නේ. එතකොට විඥාන ස්කන්ධය වතෙන් හිත වතෙන් තේරුම් කරගන්න ඕන ඔය විදිහට විඥානය කියන්නේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයක්. ප්‍රත්‍යක් නිසා අරමුණක් තියෙනකොට පහළ වෙන අරමුණක් නැත්නම් නැහැ මේ හිතේ පැවැත්මක් ඇත්තේ නැහැ. එතකොට මොකක් හරි අරමුණක වෙලාවේ හිත පවතින. ඒ විදිහ අරමුණක් ගන්නා දැන ගන්නා ස්වභාවය තමයි විඥානය කියන්නේ විඥානස්කන්ධය. ඒක රාජියක්. එතකොට කුසල විඥාන තියෙනවා කුසල විඥාන තියෙනවා කුසල විපාක විඥාන තියෙනවා අකුසල විපාක විඥාන තියෙනවා ක්‍රියා විඥාන තියෙනවා එතකොට මේ නම් වලින් සඳහන් වෙන්නේ විඥාන ගොඩක්. විඥාන ගොඩක් නිසා විඥාන ස්කන්ධය කියන විඥාන ස්කන්ධේ තේරුම් ගන්නවා. ඒවාවදරය හිතක් පහළ වෙන අවස්ථාවේදී හිතක් පහළ වුණා හිතක් පහළ වුණා කියලා තේනේ කරේ. ඒක විඥාන ස්කන්ධයේ තේරුම් ගැනීම. එතකොට ඒ හිත කුසල හිතක්ද අකුසල හිතක්ද විපාක හිතක්ද එතකොට ක්‍රියා හිතක්ද කියලා ඔය විදිහේ ඒක තේරුම් කරලා බලා ගන්න ඕනේ තේරුම් ගන්න ඕනේ. ඒකට මේ ආකාරයි කියන්නේ මේ විදිහට තේරුම් ගන්න ඕන විඥානයේ පිළිබඳව. මෙන්න මේ විදිහට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ කොටස් පහ පිළිබඳව ලක්ෂණ රස පච්චපත්තාන පදත්තාන වශයෙන් තේරුම් බේරුම් කර ගැනීම හිතට වටහා ගැනීම කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානය ඇති කර ගැනීම ඒ වගේම පච්චේ පරිග්‍රහ ඥානයට උපකාර වෙන අන්නවට මේවා සැලකීම කියන මෙන්න මේවා මේ ඉති රූපං යන්නේ ප්‍රකාශ වෙන බව සලකනවා. නාම රූප පරිච්ඡේද ඥානයට සම්බන්ධ වෙනවා මේ විදිහට මේක රූපයයි මේක නාමය මේක රූපයයි නාමය නොයි මේක නාමයයි මේක රූපය නොයි කියලා ওই විදිහට තේරුම් බේරුම් කරගෙන මෙනෙහි කිරීම. ලැබෙන ලැබෙන තාක් නාම රූපයන් හිතට වැටෙන තාක් නාම රූප ධර්මයන් සලකා බලන සලකා බලනකොට තමන් කියලා කෙනෙක් ඇත්තේ නැහැ අනුන් කියලා එකක් ඇත්තේ නැහැ නාම රූප ධර්ම සමූහයක් කියන හැඟීම ඇති වෙනවා ඒ එක්කම මේ නාම රූප ධර්මයන්ගේ පදත්තානක් වැටහෙනකොට මේ නාම රූප ධර්මයන් මෙන්න මේ මේ කරුණු නිසායි මේවා ඇති වුණේ ඉබේට ඇති වුණේ නෑ කියලාත් වැටගෙනවා. ඒ කියන්නේ අවිජ්ජා තණ්හා උපාදාන කම්ම ආහාර කියන මේවා නිසා මේ රූප පහළ වෙනවා රූපය ඇති වෙනවා ඒවා නිසාම එතකොට අවිජ්ජා තණ්හා උපාදාන ආරම්මන කියන මේවා නිසා මේ නාම ධර්ම පහළ වෙනවා හිත් පහළ වෙනවා මේ විදිහට මේ වට හේතු තියෙනවා. හේතු අනුවයි මේ නාම රූපයන්ගේ පැවැත්ම ඉපීට පැවැත්මක් නෙවෙයි. වෙන යම් කිසි දෙවියෙක් බබෙක් වෙන යම් කිසි කෙනෙක් ලැබුවා නෙවෙයි. මේ හේතු බලයෙන් මේ ඵල ධර්ම සමූහය වශයෙන් මේවා ඇති වුණා කියන ওই විදිහේ වැටහීමක් ඇති වුණා නම් ඒක පත්‍ය පරිග්‍රහණයයි. එතකොට නාම රූප පරිච්ඡේද ඥානය අත්පත්‍ය පරිග්‍රහ ඥානයන් දෙක සම්පූර්ණ වෙනකොට සංඛා විතරණ විසුද්ධිය දක්වා දිනු වෙලා හිටිනවා. සංඛා විතරණ විසුද්ධිය දක්වා දිනු වෙච්ච දැනත්තා මේ යෝග අවචරය ඊළඟට ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස සංගමෝ යනාදී වශයෙන් ඒ කොටස් දෙකක් මෙනෙහි කරන්න පටන් ගන්නවා. ඒ සත්‍යයේ වැටෙන්නේ මේ හේතුව අනුව මේ ඵල ධර්ම සමූහයේ වැටුණා වූ අවස්ථාවේදී මේ ධර්ම එකක් එකක් භාෂා වෙන වෙන වෙලා වැටෙන්න පටන් ගන්නවා මේ හැම එකක් දැන් සාමාන්‍ය වශයෙන් හිතන හිතන්නා වූ අවස්ථාවේදී රූපය ඉත දැක්කහම එක හිතක් අත දැක්කහම එක හතක් මිනිහෙකු දැක්කහම මිනිහෙක් කියන හැඟීමයි එකපාරට ඇති වෙන්නේ. මේ විදිහේ විදර්ශනා භාවනාවෙන් මේ ස්ථානයේ දැනගම් දිනු වෙච්ච කෙනෙකුට නම් ඒ විදිහට නෙමෙයි වැටෙන්නේ. මේ රූප රාශිය. මේ රූප රාශිය කියලායි වැටෙන්නේ. රූප රාශිය කියලා වැටගෙනකට රූප රාශිය නම් එකක් එකක් පාසා වෙන් වෙලා පේනවා. පෙනිය යුතුයි. පේනවා. එකක් එකක් පාසා වෙන් වෙලා වෙන් වෙලා පේන අවස්ථාවේදී මේක ඇතිවීමේ ක්‍රමයක් නැතිවීමේ ක්‍රමයක් දෙකම පෙනෙන්න ඕන පෙනිය යුතුයි. ඒ පෙනිය යුතු ආකාරයයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ රූපයාගේ කියන්නේ රූපස්කන්ධයාගේ තමන් පළමුවෙන් සලකාගත් රූප සමුහයාගේ සමුහයාගේ ඇතිවීම මේ ආකාරයෙන් ඒ රූප සමුහයාගේ නැතිවීම මේ ආකාරයෙන් පළමුවෙන් සලකාපෝ වේදනාවේ ඇතිවීම මේ ආකාරයෙන් ඒ වේදනා සමූහයේ නැතිවීම මේ ආකාරයේ පළමුවෙන් සැලකූ සංඥා සමූහයේ ඇතිවීම මේ ආකාරයෙන් ඒ සංඥා සමූහයාගේ නැතිවීම මේ ආකාරයෙන් පළමුවෙන් සලකාපු සංස්කාර කොටස් පිළිබඳ ඇතිවීම මේ ආකාරයෙන් නැතිවීම මේ ආකාරයෙන් පළමුවෙන් සලකාපු විඥානයේ ඇතිවීම මේ ආකාරයෙන් නැතිවීම මේ ආකාරයෙන් කියලා ඔය විදිහට කල්පනා කරන්නට කලකන්නට පුරුදු වෙනවා ඔය විදිහේ කලකන්නට පුරුදු වෙන්නා වූ යෝගාවචරයාට මේ උදයබ්බේ ඥානෙ උදයබ්බයානුපත්ති විහෙරති කියන මේ වචනේ උගන්වන පිළිවෙලට මේ ධර්ම සමූහයේ ඇතිවීමත් නැතිවීමත් කියන මේ දෙකම හොඳට වැටෙන්න පටන් ගන්නවා. එතකොට රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ උපාදාන ස්කන්ධ පහේම ඇතිවීමත් නැතිවීමත් කියන මේ දෙක හොඳට ප්‍රකටව වැටෙන්න පටන් ගන්නවා. වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්න.